අර හොඳ දේවල් කරනවා කියන්නේ මේ මේ මෙතන තියෙන සුගති පරායන වෙන්නේ රාග දේශ මොහ තුනී වෙන තැන. ඒකයි තුන්සිත පාදවා පින්දාම් කරන්නේ. අර අනිත්‍යාගම් වල පින්දාම් කරනවා අනිත්‍යාගලත් පින්දාම් කරනවානේ. ඒක බුදුන් වහන්සේ පුබ්බේ අනුසුතේ ධම්මේසු කියලා පෙරණැසු විරුදාමක් කියලා අනිත්‍යාගම් වල කරනවා කියන විදියක් නැහැනේ. එහෙනම් ඉදබික්ක වේබික්කු මේ ශාසනයේ පින්දාම් කරනවා කියන්නේ රාග දේශ මොහ තුනී වෙන්න ඕනේ. සිත පිරිසිදු වෙන එකයි පින කියන්නේ. සිත පිරිසිදු වෙනවා කියන්නේ රාග දේශ මොහ තුනී වෙන එක. එහෙනම් අපි මේ සංඥා සුඛම වෙනවා කියන්නේ ඕකටයි. ඒකයි විවේකද ප්‍රීසුඛ සුඛම සත්‍ය සංඥාව සමාධි ප්‍රීසුඛ සුඛම සත්‍ය සංඥාක සංඥා සුඛමත්වයේ සංඥා අபிසංකර නිරෝධයක් නිවන කියන්නේ. වැටහෙනවද? පරයයයි ප්‍රායෝගික පැත්තයි අපි මුණ දෙන අත්දැකීමයි ඔබතුමීට ලං කරලා පෙන්නනවා. යථාර්ථයක් practically බුද්ධිස ප්‍රායෝගික ධර්මයක්. ඕපපාතික පොතක තියෙන දෙයක් නෙමෙයි. අපිට සිද්ධ වෙන දේ. අපේ කතාව. ඔව් ඔබතුමිය පුංචි කාලයක් ඇතුළත අතර මේක සතාට තේරෙන්නේ නැහැ සතත් ඉන්නේ බාහිර ඇත්ත කරගෙන ලෝකයක් තියෙනවා තියෙන ලෝකේ ඒ මරබිය සතාට තියෙනවා ඒක තමයි මරබිය ඒක තමයි දුක සමුදේ බාහිර පොත පොතක් තියෙනවා කියලා හිතීම සමුදයයි. සමුදය කියන්නේ පොත හට ගැනීම. හැබැයි බාහිර පොතක් නැති බව. ඒ පොත හටගත්තොත් සමුදය තිබුණොත් එතන දුකක් තියෙනවා. ඇලෙනවා ගැටෙනවා. තණ්හාව තියෙනවා. උපාදාන තියෙනවා. ජාත් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස සේරම තියෙනවා. පටිච්ච සමුපාදය තුළ සසර යන ගමන. හැබැයි මේ සත්‍ය අවබෝධ කරොත් පටිච්ච සමුපාදය අවබෝධය කළා මිදෙනවා. එතන බාහිර පොතක් නැති බව දකිනවා. අන්න සමුදේ බාහිර දුක්ඛ සමුදය සත්‍ය බාහිර පොත තියෙන එක දුක්ඛ සත්‍ය එතනමයි පොත තියෙන තැනයි සමුදය සත්‍ය තියෙන තැනයි දුක්ඛ සත්‍ය හැබැයි නිරෝධ සත්‍ය බාහිර පොතක් නැති බව දකින්න එකයි වැටහෙනවා හැබැයි නිරෝධ ප්‍රතිපදා සත්‍ය තමයි නිරෝධ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය තමයි එනේන අරමුණ මේ සත්‍ය නොවන බව දකින එක ප්‍රතිපදාව. සිතේ සත්‍ය දකින එකයි ප්‍රතිපදාව. සිතට එන අරමුණේ සත්‍ය දැකීමයි නිවන් මාර්ගය. ඒ ප්‍රතිපදාව තුල අර දීර්ඝ කාලයක් තිස්සේ අපේ පුරුදු තමයි දැන් සිත කියන්නේ. ඒ පුරුදු තමයි අනුසෝතය තුල ගඟ ගලනවා වගේ සිතට අපි රැවටිලා ඉන්නේ. අන්න එතනින් මිදෙන්නයි මේ ප්‍රතිපදාව පනවන්නේ. පටිසෝතයට හිත පුරුදු කරනවා. ඒකයි බුදුනාහසේ ප්‍රතිපදාව. සකස්න සිත අපි කියලා ඒ තරමට ඇඩික්ට් වෙලා තියෙන එකයි නේද? ඇඩික්ට් වෙලා තියෙන්නේ. හරියටම හරි. ඔබතුමිය වෛද්‍යවරයෙක් නිසා අනිත් එක ඔබතුමිය බුද්ධිමත් අනිත් එක ඔබතුමියට මේ ශන සම්ප්‍රත්‍ය ආයි කවදා කොහෙවත් කොතන හමු වෙද අපි දන්නේ නැහැ කියන්නේ. නමුත් කල්යාණ මිත්‍රයෙකුට කෝල් එකක් දුන්නාම යුතුයකම කල්යාණ මිත්‍රයා යුතු කරා. එච්චර. ඒක සබහාදාම. අපි කිව්වට මෙතන කවුරුවත් නැහැ. මේ සබහාදාමටයි අපි කියන්නේ. මෙතන රූපයක් නැහැ කෙනෙක් නැහැ ධර්මයේ දේශනා කරන කෙනෙක් නැහැ බුද්ධෝත්පාද කියලා විතරයි තියෙන්නේ. මේ උපදින මේ ඔබතුමිය දකින්නේ ආත්මේ ද ශුන්්‍යතාවයක් දකිනවා. ඒ ශුන්්‍යතාවය තුල කෙනෙක් නැහැ. නේද? ඔබතුමිය දැන් සිතෙන් මිදෙනවනේ බාහිර දෙයක් නැහැ කියලා, හිතේ දෙයක් නැහැ කියලා මිදෙනවනේ. එතකොට ඒ ශුන්‍යයිනේ. ශුන්‍යත අනිමිත්ත ශුන්‍යත අප්‍රණීත චිත්ත විමුක්තිය දකිනවනේ. ඒ අන්නේ එනේන සිත මිදෙනවා නම් දැන් ඔබතුමිය බලන බලන තැන දෙයක් නැත්නම් හිස් බැල්ම වගේ සේරම මිදෙන තැන සිතුවිලි නැහැ. සිතුවිලි වලින් මිදිලා නෑ නෙමෙයි සිත ඒ විදිහටම ගලනවා. නමුත් ඒකෙන් මිදිලා. අන්නේ මිදුණු තැන ඒ ස්වභාවයේ කෙනෙක් නෑ. ඔබතුමියවත් නෑ. ඔබතුමිය සබහාදාමට දිය වෙනවා. අන්නේ තන බුද්ධ බුද්ධ ස්වභාවයයි. හැම සිතකම සිතුවිලි මිදුණු තැන බුද්ධ බුද්ධ ස්වභාවය පවතිනවා. ඒකයි අපි අසරණ වෙලා ඉන්නේ සිතුවිලි නිසා. අපිට දුක එන්නේ සිතුවිලි නිසා. බාහිර දෙයක් තියෙනවා. ඒකෙන් අපිට දුක එනවා කියලා හිතනවා. බාහිර කෙනෙක් ඉන්නවා. එයා නිසා අපිට දුක එනවා කියලා හිතනවා. හැබැයි මේ සත්‍ය දකිනවා නම් අපි අපිට බාහිර දෙයක් කෙනෙක් නැති බව දකිනවා නම් මේ සියල්ලෙන් මිදෙනවා නම් සිතුවිලි වලින් මිදෙන තැනයි දුකෙන් මිදෙන්නේ කියන්නේ. හරිනේ? නත්ති මේ සරණං අඤ්ඤං අපි අසරණ වෙලා ඉන්නේ සිතුවිලි නිසා. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරන් කිව්වේ ඒකයි. ඒකයි සබ්බ පාපස් අකරණන් සියලු සිතුවිලි අකුසල්. කුසලස්ස උපසම්පදා සිතට එන අරමුණේ සත්‍ය දැකීමයි කුසලස්ස උපසම්පදා. සචිත්ත පරියෝදපුණම් මේ සිත দমনය වෙන්නේ. দমনය වෙන්නේ එතකටයි. ඒ තම බුද්ධ අනුශාසන. හැබැයි බුද්ධ කියන්නේ කෙනෙක් පුජ්‍යලෙන් නෙමෙයි. හැම සිතකම බුද්ධ ස්වභාවය මේ මේ සිතුවිලි වලින් මිදෙන තර ලෝක ස්වභාවයම බුද්ධ ස්වභාවයයි. ඒකයි ලෝතුරුස්සයේ ලෞකික බඩු මුට්ටු මේ ආයතන පිනවන සැපේ ලෞකික සැපේ පවතින්නේ නැහැ. ඒක ඒක මේ තියෙනවා මේ නැති වෙනවා ආය අලුත්යක් වෙනවා. ඇති වෙන නැති වෙන සංකතය තුළ සකස් වෙන නිසා. සකස් වෙන ධර්මතාවයේ පවතින්නේ නමුත් මේ ලෝකෝත්තර භූමිය තුළ ඔබතුමීට මේ අවදි වෙනවා සමගම මහා ශාන්ත සුවයක් දැනෙනවා. ඒ කිසිම හිතකට කම්පණය වෙන්නේ නැහැ. ඒකමයි සුවේ ඒකමයි ශාන්ත සුවේ ඒතං ශාන්තං ඒතං ප්‍රණීතං යදිදත් ඒ ඒතන් සාතන් ඒතන් ප්‍රණීතා යදිද සබ්බ සංඛාර සමතෝ. ඒ සියලු සිතුවිලි සමතේ වුණු තැන සබ්බ සංඛාර සමතේ වුණු තැන කියන්නේ සංඛාර කියන්නේ සිතුවිලි. ඒතන් සාන්තන් ඒතන් ප්‍රණීතන් යදිද සබ්බ සංඛාර සමතෝ. සබ්බුපති පටිනිස්සග්ගෝ මේතා අපි අල්ලගෙන හිටියනම් මොන හරි උපාදාන ගොඩවල් අනේ සියල්ල දිය වෙලා යනවා සබ්බුපති පටිනිස්සග්ගෝ විරාගෝ නිරෝධෝ නිබ්බානෝ එයයි නිවන් මාර්ගය එතකොට මේ බුද්ධ ස්වභාවයේ සිතුවිලි වලින් මිදෙන තැන ඔබතුමීට මුණ ගැහෙනවා. එතකොට නැති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වර අපිට වෙන සරණක් නැහැ. මේ සිතුවිලි වලින් මිදුණු ගමන් ඒ ඕනම දුකක් තියෙන වෙලාවක ඒක සිතුවිල්ලක් කියලා දැක්ක ගාම මේ දුකෙන් මිදෙනවා. ඒකයි බුද්ධෝ මේ සරණං වරන් කියන්නේ. ඒ බුද්ධ ස්වභාවය තුළ සිතුවිලි නැහැ. නැති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරන් කියන්නේ මේ ධර්මතාවය තුළ දෙයක් කියලා දෙයක් නැහැ. දෙයක් කියලා දෙයක් නැති බව දකින්න එක එතන එතන උදප්පච්චතාවය ඇති වෙන නැති වෙන ස්වභාවය දකින්න එක. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහෝති කියන ඉදප්පච්චතාව පටිසවපාද කියන්නේ ඒකටයි. ඇති වෙන නැති වෙන ප්‍රවාහයක් මිසක් දෙයක් නැහැ. අන්න ධර්මයේ දකින්න අන්න ධර්මයේ දැක්කොත් තමයි බුදුන් දකින්නේ සෝ ධම්මං පස්සති සෝමං පස්සති. අන්න නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණව. ඔබට දුක තියෙන සිතුවිල්ලක් නිසා නම් ධර්මතාවයේ දකින්න අන්න දෙයක් නැති බව දකිනවා. ඒ දැකීම ධර්මයේ දැකීම තුල බුදුන් දකිනවා. අන්න දුකෙන් මිදෙන්නේ. ඒක අපිට නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරන් කියන්නේ එනේන අරමුණ දැක දැක මිදෙන එකයි සංඝ කියන්නේ. සිතට එන අරමුණයි අන්තිමටම අපිට ඉතුරු වෙන්නේ. ඒ අරමුණයි සිත කියන්නේ. එනේන අරමුණ සත්‍ය දකින්නවා කියන්නේ එනේන අරමුණ දැක දැක මිදෙනවා. එනේන අරමුණ දැක දැක මිදෙන එකයි සංඝං සරණං ගච්ඡාමි කියන්නේ. අන්න නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං. දැන් ඔබතුමිය දන්නවා ඔබතුමිය සාමාන්‍යයෙන් අහලා තියෙනවා සෝතාපන්න ආර්යයන් වහන්සේලා තමයි තෙරුවන් සරණ යන්නේ කියලා. සැබෑම ආර්යයන් වහන්සේලා තමයි තෙරුවන් සරණ. ආර්යයන් කියන්නේ ආර්යයන් වහන්සේලා කියන්නේ මේ ආත්ම මේ නාම රූප වලින් මිදුණු තැනයි ආර්ය භූමිය හමුවන්නේ. ලෝකෝත්තර භූමිය. ලෝතුරු සුවයටපත් වෙන්නේ. සදාතනික සුවයටපත් වෙන්නේ. සදා අමරණීයත්වයටපත් වෙන්නේ. මේ ලෞකික භූමිය තුල නෙමෙයි අවිද්‍යා භූමිය මිත්‍යා දෘෂ්ටික භූමිය නෙමෙයි සම්මා දිට්ඨිය කියන්නේ මෙන්න මේ සත්‍ය දැකීමයි. අන්න ආර්ය අෂ්ටාංග මාර්ගයට ප්‍රවේශ වෙන්නේ සම්මා දිට්ඨියට ඒම තුලිනොයි. මේ අවබෝධය තුලිනොයි. එතනයි මාර්ගයට ප්‍රවේශ වෙන්නේ. ඒ මාර්ගය තුලයි ආශ්‍රවක්ෂය ඥානෙ තමන්ගෙම බාහිරට කම්පණය වන ස්වභාවය දියවිගෙන යන තමන්ටම දැනෙන ඥානෙ. ඒ ඥානෙටයි ඒ හසුවන්නේ. සිතුවිල්ලක් නෙමෙයි. සිතුවිලි වලින් නිවන් දකින්න බෑ. වැටෙනවා. මේ ඥානෙ Tamanටම දැනෙනවා. Tamanගෙම හිතින් මිදුලා Tamanගෙම අවදියක් දැනෙනවා. සත්‍යට අවදි වෙනවා කියන්නේ ආරස්ඨාංග මාර්ගය හටන් ගන්න එතනිනුයි. ආශ්‍රව කෙලෙස් ඡය වෙනවා Tamanටම දැනෙනවා. නිබ්බිදාන්ති විරාගාන්ති විරාගාන්ති නිරෝධාන්ති කියන්නේ ඒ රාගේ නැති වෙනව විරාගයට යනවා. ඒ නිබ්බිදාව මේ සිතටමයි සිතින්ම මිදෙන සිතටම අල්මක් නැති වෙන තැන නිබ්බිදාව. නිබ්බිදාන්ති විරාගාන්ති විරාගාන්ති එතනයි නිරෝධයට යන්නේ. අන්න පටිනිස්සක් ගන්න පාස්තිය. ස්වභාවයෙන් මොහොතක් මොහොතක් පාසාම එතකොට හැම මොහොතකම තිබිලා තියෙන අර නොදැනීම විතරයි තිබිලා තියෙන්නේ. හැම මොහොතකම මේ බුද්ධ ස්වභාවය තුළම තමයි අපි ඉන්නේ එතකොට. ඒකයි. පිටිවිලි වලින් ඇවිල්ලා තියෙන්නේ. දැන් ඔබතුමිය කල්යාණ මිත්‍රෙක් වගේ තවත් කෙනෙකුට මේ ධර්මයේ ප්‍රකාශ කරන්න හැකියාව තියෙනවා. ඔය කියපු ටිකෙන් අපිට ඒක වැටේනවා. දැන් අපිට අර පුදුමාකාර විදිහට ඒක කියනකොටම දැනුණා ඔබතුමිය කෝල් එක ගන්නකොට හිටියේ කොතනද? දැන් ඉන්නේ කොතනද? මේ මොහොතේ ඔබතුමිය කෝල් එකක් දුන්නත් ඔබතුමිය හෙට කෝල් එකක් දුන්නත් ඒත් මේ මොහොත විතරයි නේද තියෙන්නේ ඔබතුමිය ලබන උද්ද කෝල් එක දුන්නත් ඒ කෝල් එක ගන්න වෙලාවේ කෝල් එක ගන්න මොහොත විතරයිනේ දැන් බුදුන් උපදින්නේ මේ මොහොතෙමයි බුදු වෙන්නේ මේ මොහොතෙමයි පිරිනවම් පාන මේ මොහොතෙමයි අකාලික ධර්මයක් හම්බ වෙනවා ඕනනම් දිනයක් දාලා සමරන්න පුළුවන් වෙසක් කියලා සෙරුවන් සරණයි ඒ වගේම අපිට තෙරුවන් දකින්නවා ඒ වගේම අපිට මේ මේ අපිට මේ බුදු නිපදීම බුදු වීම පිරිනවම් පෑම සාමාන්‍යයෙන් වැටහෙන්නේ නැද්ද මෙහෙම වෙන්න පුළුවන්ද කියලා සාමාන්‍ය මිනිස්සු හිතන් ඉන්නේ එකම දවසේ ඉපදුණා එකම දවසේ බුදු වුණා එකම දවසේ පිරිනවම් පෑවා කියලානේ එහෙම දෙයක්ද මේ තියෙන්නේ මේ මොහොත පමණයි කියනකොට මොහොතෙමයි ඉපදෙන්නේ මොහොතෙමයි බුදු වෙන්නේ මොහොතෙමයි පිරිනවම් පෑවා තෙමගුල කියන්නේ මේ මොහොතෙමයි මේක මහා මංගල්‍යයක් මේ මොහොතට අවදිය කියන එක. ඒයි සසර දුකෙන් මිදෙන මංගල්‍යය. ඒ ප්‍රභාස්වර සිතයි අවදිවන්නේ. ඒ මහා ප්‍රඥා ලෝකයයි මේ අවදිවන්නේ. අවිද්‍යා ඝන දුර පහව යනවා. විද්‍යා ලෝකේ නේ අර ආලෝකෝ උදපාදි විද්‍යා උදපාදි චක්කුන් උදපාදි ඥානං උදපාදි කිව්වකන්. ගැටේනවා. මහා මහා බුද්ධානම්බන ප්‍රීතියක් දැනෙනව නේද? ඔබතුමියත් බුද්ධ පුත්‍රයෙක් වගේ දැනෙනව නේද? අපි ශ්‍රාවක බුද්ධ ඒ ලෝකෙට හෙළි කරපු ඒ ගෞරවය අපි තියෙනවා සම්මා සම්බුදු පියාණන් වහන්සේ කියන්නේ. ඒ කියන්නේ මේ බුද්ධ ස්වභාවය තුලේ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ බුදු රජාණන් වහන්සේ බවට පත් වෙන්නේ. එන්නේ නිසයි. මේ අවබෝධය තුලින් දකින්න පුළුවන් ද කෙනෙක්ට මේ ස්වභාවය සත්‍ය ලෙසම සත්‍ය ලෙසම බුදුන් වඳින්න පුළුවන් නේද එතකොට. ඒ කියන්නේ ඒත් බාහිර කෙනෙකුට වඳිනව නෙමෙයි. තමන්ගේම හිතේ පිරිසුදු භාවයටයි වන්දනා කරන්නේ. තමන්ගේම හිත බුද්ධ වන්දනාව කියන්නේ තමන්ම තමන්ගේම හිත රාගදේශ මොෂය වෙන දිනපතා තමන් මෙනෙහි කරමින් වඳින එකයි. එතනම දකිමින් අර තමන් එනේන අරමුණු දැක්කේ නැද්ද? ඒවට රැවටුණාද? මිදුණාද? ප්‍රතිපදාව ගමන් කරන එකයි අපි ඇත්තටම ඒ තෙරුවන් වන්දනා කරන විදියයි මේ කියන්නේ. අපිට මොහොතක් ඕනේ අපිට මේක සිහි කරන්න සත්‍ය ධර්මයේ අපි එදා දවස් තුල රැවටුණු එක හිතුවිලි වලට ගියේ එක අපි කොච්චරක් කුසලයේ හිටියද කුසල සූපසම්පදාව සිද්ධ වුණාද අපි සත්‍ය පරියෝ දපණන් ඒ බුදුවරුගේ ඒ දේශනේ තුල හිටියද ඒ බුද්ධ ස්වභාවයට අවදි වෙනවද ටික ටික ආසවක්ඛ්‍යා ඥානය අපිට දැනෙනවා ලොකු දෙයක් තියෙනවා බුද්ධ වන්දනාව කරන්න දැන් ඔබට පුළුවන් බුදුන් වදින්න සත්‍ය ලෙස ආර්ය පුණ්‍ය අඳුනමින් සැබෑ ලෙසම ආර්ය අෂ්ටාංග මාර්ගය අඳුනගනිමින් මේ කෙනෙක් කිසිදා දුගතියකට වැටෙන්නේ නැහැ. ඒකයි දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසුයිනේ ගේදන් අහිජාතු ගබ්බසේයම් පුනරේ. නැවත ගර්භයක උපදින්නේ නැහැ. අර සංඥාව සුකුම වෙන්න අර සුකුම වෙලා සුකුම වෙලා යන සංඥාව බල ගැන්වෙන්නේ නැහැ. සංඥා වේදේති නිරෝධ සමාපatti සංඥා අபிසංකර නිරෝධයක් කරා යනවා. අර අරහත් සමාධිය කියන තැනට එනවා. රහතන් වහන්සේලා අර අර කියනවානේ රස පටිසංවේදී රස රාගන පටිසංවේදී වර්ණ පටිසංවේදී වර්ණ රාගන පටිසංවේදී ශබ්ද පටිසංවේදී ශබ්ද රාගන පටිසංවේදී ගන්ධ පටිසංවේදී ගන්ධ රාගන පටිසංවේදී ඡන්ද රාගයයි දුර වෙලා යන්නේ ඇල්මස් තිබුණා නම් ලෝකයක් තියනවා ගත්ත සියල්ල තුනු විසුණු වෙලා අන්න ඡන්ද රාගය දුරු කළා අවිද්‍යාව ප්‍රහීන අවිද්‍යාව අශේෂ විරාග නිරෝධෝ කියන්නේ ඒකයි සම්පූර්ණයෙන්ම අවිද්‍යාව සුණු විසුණු වෙලා යනවා අන්නේ සනයි සතු සංයෝජනවල බලන්න සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිද්‍යාව කියලා තියෙනවා. එහෙමනේ. එතකොට අවිද්‍යාවයි අවසානයේ ප්‍රහීන වෙන්නේ. වැටහෙනවා. අවිද්‍යාව අශේෂ විරාග නිරෝධෝ එතනයි අවිද්‍යාව ප්‍රහීන වුන් නැත්නම් සලායතන නිරෝධය වෙන්නේ නැහැ. ආයතන වලින් අපි දෙයක් තියනවා කියලා ගැටගගා යනවා. අන්තෝ ජටා බහි ජටා ජටායි ජටිතා ප්‍රජා හන්තං කුච්චම ගෝතෝමි කෝයි මං විජිතේ ගැට ගැටහෙනව නේද මේ ඇතුළත් ගැටයක් පිටතත් ගැටයක් ස්වාමීනි මේ ප්‍රජාව ගැටෙන් ගැටේ අවුලෙන් අවුලටපත් වෙලා ඉන්නවා ස්වාමීනි කවුද මේ ගැටේ ලියන්නේ කියලා නේ සීලේ පටිච්චාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤන්ත භාවයක් ආතාපි නිපකෝ බික්කු කෝයි මං විජිතේ ජටා කිව්වේ ඒක සීලේ පටිච්චාය කියන්නේ පංච සීලේ අට සීලේ නෙමෙයි ඒක මහාමායා දේවියත් රැක්කා සිද්ධාර්ථ සාවුත්වා උපදින්නත් කලින් තිබුණු ඒවා නෙමෙයි. මේ සීලේ පටිච්චය නරෝ කියන්නේ බික්කුව බික්කු කියන්නේ එනේන අරමුණ සත්‍ය දැකලා මිදෙන කෙනයි බික්කු සූත්‍රයේ ශ්‍රමණ සූත්‍රයේ අරහත් සූත්‍රයේ බලන් හොඳින් මනාකොට පැහැදිලි කරනවා බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන සීලේ නම් ආර්යකාන්ත සීලයයි ආර්යවරු රකින්න සීලයයි ආර්යවරු කියන්නේ මේ ආත්ම දෘෂ්ටි අත්හැරපු අය ආර්යවරු රකින්න සීලේ රකින්න අය සීලේ පටිච්චය නරෝ සපඤ්ඤෝ කියන්නේ නරෝ කියන්නේ භික්ෂුව රකින්න සීලේ රකින්න ඕනි කියන එකයි. සීලේ පටිච්චය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤන්ත භාවය. අන්නේ සිතත් ප්‍රඥාවත් වඩයි නම් චිත්තම් පඤ්ඤන්ත භාවයක්. ආතාපි නිපකෝ බික්කු කෙලෙස් තවන වැර ඇති අන්නේ භික්ෂුව. ආතාපි නිපකෝ බික්කු නිපක බික්කුව කෝයි මං විජිතේ ජට අන්නේ සියලු ගැට ලියලා නිවන් දකිනවා. වැටේනවා නේද? ධර්මයේ අග මුල මැද මනාකොට ඒ ගලපලා ඔබතුමියට පැහැදිලි කරා. අපි හිතනවා ඔබතුමීට මෙය වැටුණා කියලා. වැටුණා. ඒකාන්තයි. ඒකාන්තයේ ප්‍රතිපලයයි. නැවත ඔබතුමිය යම් කිසි තිබුණා නම් ස්වභාවයක් භව කතර යන ශක්ති ස්වභාවයක් නැවත සකස් වෙන්නේ තුනයි. ඒකාන්තයෙන් ඔබතුමිය සියලු දුකෙන් මිදෙනවා. මේ ඕස්සග්ග පරිණාම කියන්නේ බුදුන් වහන්සේ දේශනා කරනවා නිවනට නැමුණක් කොට පවතින ඒ නිවනින්මයි සැනසීම ලබන්නේ කියලා යමෙක් වේද ඒ නිවනින්මයි සැනසීම ලබන්නේ ඒ කියන්නේ යම් මොහතක හුස්ම ගියත් මේ සුකු බුදුන් වහන්සේ දේශනා කරනවා ආනන්දේ මේ හිමාලයේ පර්වතයේද ලොකු මගේ මේ අල්ක මේ අතේ තියෙන ගල් කැටයේද ලොකු කියලා. ඊට ආනන්ද වික්ෂුණාසේ පවසනවා ස්වාමීනි නොසලකිය හැකි තරම් කුඩයි මේ ගල් කැටේ. හිමාලයේ පර්වතේ කොයිතරම් විශාලද? අන්න ඒ වගේ ආනන්දේ යමෙක් දර්ශනයට පත් වේද යමෙක් දර්ශනේ දකීද දිට්ඨි සම්පන්න වේද ඒ දර්ශන සමාපත්තිය තනයි මේ කියන්නේ. ඒ දිට්ඨිච අනුභගම්ම සීලවත් දස්සනේන සම්පන්නෝ කියප එකයි මේ කියන්නේ. ඒ මිත්‍යා දෘෂ්ටියේ මිදිලා සම්මා දිට්ඨියට පැමිණ කෙනා ගැන කියන්නේ. යමෙක් දර්ශනේ දකීද ඒ හිමාලයේ පර්වතයේ වගේ ඒ යම් ඉපදෙන්න තිබුණා නම් යම් කිසි කෙලෙස් ප්‍රමාණයක් ඒ තරම් කෙලෙස් ප්‍රමාණයක් ෂය වෙලා යනවා. අතේ තියෙන ගල් කැටේ වගේ ආනන්දේ බොහොම ටිකයි ඉතුරු වෙන්නේ කියනවා. අර අවිද්‍යාව ප්‍රහීනේ නිසායි අච්චර අර ආශ්‍රව කෙලෙස් මණ්ඩි සසර නැවත නැවත භව සසර යන්න තිබිච්ච ගමන එතනින් ගිලිහෙනවා. ඒකයි සෝතාපන්න කෙනා වැඩිමුණොත් ආත්මහතා ඒ සුගතියක් කියලා කියන්නේ. ඇත්තටම මේ මාර් මෙතන ඉඳන් ඔබතුමිය කෙලෙස් ඡේවිගෙන යනවා. මොකද දකින්නවා ලෝකේ ඇත්තක් නෙමෙයි කියලා. ලෝකේ ඇත්තක් නෙමෙයි කියලා දකින කිසිම තැනක පහළ ලෝකයක් සකස් වෙන්නේ නැහැ. යම් කිසි හුස්ම මේ අන්තිම හුස්ම නම් යනවා නම් ඔබතුමිය ලෝකයක් ඔබතුමිට නැහැ කියලා මේ අවබෝධයටපත් වෙලා නම් ඔබතුමිය ලෝකෙක උපදින්නේ නැහැ. ඒකයි සුද්ධාවාස පෙන්වන්නේ. සුද්ධාවාස කියන්නේ අර ශක්ති ස්වභාවය තුලේ සුකුම ස්වභාවය එතනින්ම නිවන් දකින්න එක. අනාගාමි භූමියයි. න ආගාමි නැවත ඉපදීමක් නැහැ එන්නේ නැහැ. වැටෙනවද? නියත සුගති පරායන වෙන ආකාරයයි ඒක. මේ මාර්ගය තුලයි හමුවන්නේ. දැන් ඔබතුමීට මොකද හිතෙන්නේ? දැන් ඔබතුමී නිහඬයි. දැන් කවත කතා කරන්න ඕනේ ඔබතුමී නේද? දැන් නිකන් පැටි ගැම්මකට ලක් වෙලා වගේ. නැවත උප්පත්තියක් නැහැ. නැවත භවයක් නැහැ. මේ මොන අපරාධයක් දුනේ වගේ කියලා හිතනවාද? ඇත්තනේ. ඇත්තට අපි හරි බයයි. ඒක නිසා අපි කියන්නේ මේ පෘථග්ජන භූමියේ තමන්ගේ ඇස් දෙකෙන් තමන්ම තමන්ගේ අත් දෙකෙන් තමන්ගේම ඇස් දෙක වහගෙන ඉන්නවා. ඇයි ඇත්තට බයයි. අර ලිම්මැඩිය එළියට එන්න බයයි. එළියේ භයානක දේවල් ඇති කියලා. ලිඳ ඇතුළෙම ඉන්නවා. ඒ වගේ අපේ මිනිස්සු මේ ශුන්්‍යත පටිසංයුත දේශනාවට බයයි. මේ සත්‍යයට බයයි. ඒ නිසා මේ සත් නිවන බිල්ලෙක් කරගෙන නිවනට නිවනට බය වෙලා තමන්ගේම අත් දෙකෙන් තමන්ගේම ඇස් දෙක වහගෙන අන්ධෙක් වගේ ඉඳලා මැරලා යනවා. එහෙම නේද? ඒ කියන්නේ අතන සිටිවිටි වලින් හඳුනා ගැනීමම සාපයක් මිනිස්සුන්ගේ. ඒක. සිටිවිලිවලින් ඔබට යමක් නොදැකීමම මනස මනස ළඟ තියෙන සාපයක් ඇත්තට මේක. අපි කෙනෙක් හඳුනාන්නේ ඔක්කොම සිටිවිලි හරහා විතරනේ. සිටිවිලිවලින් ඔබට මානයක් කවදාවත් අපි දැකලා තිබුණ නැහැ නේ. ඇත්ත. දැකලා නැතිවත් නෙමෙයි මට දැනෙන විදිහට ඒ කියන්නේ අපි අර ලිපිනේ නොදැකීම නිසා අපි ඒක ඒ ස්වභාවය අපිට හැමදාම තිබිච්ච දෙයක් අමුත්‍රේම අපදේකුත් නෙමෙයි අපි උනාට ඒකට අවදිමත් භාවයක් නැති බව තිබිලා තියෙනවට දැනෙන විදිහට භවසන් භව සංඥාව සම්පූර්ණයෙන්ම ඒක තමයි අපේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඇත්තරම අද ඔබතුමිය වෛද්‍යවරයෙක් සැබෑම වෛද්‍යවරයෙක් කියලා කියන්නේ. ඒ කියන්නේ භව භව සංඥාව සම්පූර්ණයෙන්ම නිරුද්ධ කළා දානවා. ඔපරේෂන් කළා අර කෑල්ලක් අයින් කරනවා වගේ නැවත නැවත සකස් වෙන්න තිබුණු අර භව සංඥාව සම්පූර්ණයෙන්ම ඒ භව තණ්හාව කියන කත් ගලවලා දානවා. ඒක හරි බොහොම බොහොම සුකුම විදිහට හිතට නොදැනෙන්න තලන්නේ පොඩි කරන්නේ නැතුව අර දෙයක් කරනවා වගේ. බොහොම ඒ ඒ ඒ මාර්ගය තමයි මේ බුදුන් වහන්සේ පෙන්නන්නේ. ඒකනේ දැන් මේ ශුන්‍යතාවය එක පාටම දෙන්නත් බෑ. මේක අවබෝධය කරා එන්න ඕනේ ටිකෙන් ටික ටිකෙන් ටික. ඒකට බොහොම බොහොම බලන්න බොහොම දක්ෂ ලෙස බුදුන් වහන්සේ ආ සතර හදිපට්ඨානේ තියෙන්නේ මේකට. සතර හදිපට්ඨානේ කියන්නේ ස්කන්ධයම තමයි. වේදනා සංඥා සංකාර ස්කන්ධයෙන්ම තමයි මේ අරමුණ ඇද්දේ. මේ හිත හැදෙන හැටි මේ ඔක්කොගෙම තියෙන්නේ. බලන්න දැන් ඇත්තටම ඔබතුමිය දැන් වෛද්‍යවරියක් විදිහට මිනිස්සු සුවපත් කරන්න ඕනි මේ පැත්තත් දැනගෙනයි. මේ පණිවිඩයත් යනවා නම් කොයිතරම් වටි වෙනවද? කී දෙනෙක් ඒකෙන් පිහිටක් ලැබෙයිද? ඔබතුමිය කරන්නේ කෙනෙකුට පිහිට දෙන එකනේ. මේ විදිහට ඔබතුමිය ඇත්තටම සැබෑ ලෙසම පිහිට දෙන්න හැකියාවක් තියෙනවා. ඒක අපි කිව්වේ ඇත්තටම අපි අපිට මේ පේන්නේ නැති වෙලා නෙමෙයි. ඇහෙන්නේ නැති වෙලා නෙමෙයි. අපිට මුකුත් වෙනසක් වෙන්නේ නැහැ. ඔබතුමියට ගැත උනේ බොහොම සුළු කාලයයි. බලන්න ඒ වුණාට ඔබතුමිය පරිවර්තනේ මුළු ජීවිත කාලෙටම වටිනවා. ඒ තරම් වටිනා දෙයක් පුංචි කාලෙකේ මේ මුළු සසරම අවසානයක් කරන්න මේ මුළු මුළු භව කතරම Nirodheට මේ ක්ෂණ සම්පත්තිය ඔබතුමීට කොයිතරම් වැදගත්ද මේ මොහොත ඔබතුමිය ගත්තේ දුරකතනේ මේ මුළු සසරම අවසාන කරන දුරකතනයි එහෙම නෙමෙයිද ඒක මහා පණිවිඩයක් පුදුමාකාර අවිද්‍යා අන්ධකාරයේ ඇස් දෙක නිකන් නිලාංකාර වෙලා තිබිලා එක පාටම නිකන් දරා ගන්න බෑ වගේ වෙනවා. ඇත්ත දැක්කම. අපි ඒක නොදැන අන්ධකාරයේ කතරක යනවා. භව කතරක. ගෝර සංසාර පණුවෙක් වෙලා ඉපදුනහම පණුව කැමති අසුචි වලට. මොකද පණුවට දැනෙන්නේ සීතල තෙතමන අසුචි වල තමයි සැප නමුත් අපි අද අසුචි චිච්චි කියනවා. අපිම පණුවෙක් වෙලා ඉපදිලා අසුචි වල ආසාවෙන් ඉන්නවා. මේක හිතා ගන්න පුළුවන්ද? පණුව කැමති නෑ මැරෙන්න. ඒක තමයි ආත්ම සංඥා. ඒක තමයි මේ තියනවා කියන සංඥා. අපි මේ පිච්චි පිච්චි දැල් වෙන නිරේක උපදින්නේ අපේ මේ සංඥාවල තියෙන තීව්‍රතාවය මතයි. අපි අවසාන ත්‍ුතිසිත එනකොට කොයිතරම් ගින්නක් දැවෙනවද කිව්වොත් ඒ ගින්න නිවීමයි නිවන කියන්නේ. ඒ ගින්න දැවුනොත් අපි ඒ දැවෙන ඒ ඒ ඇත්තරම ඔය ලාවා ඔය ඔය ගිනි කඳු වල සත්තු ඉන්න බව විද්‍යාඥයෝ පවා දැන් ඔප්පු කරගෙන යනවා. ඔප්පු කරගෙන තියෙනවා. ඒ ගින්දර ගොඩවල් වලත් ඒ ඒ පෘථිවි අභ්‍යන්තරයේ පවා ලෝකයක් තියෙන බව. සත්ව ලෝක තියෙන බව. ඒ ඒව පිච්චි පිච්චි ඒ සතා පිච්චි පිච්චි ඊට පිච්චි පිච්චි ඒ සතා කැමති නැහැ මැරෙන්න. මොකද නිරේ ඉන්න සතාට දැනෙන ඒක තමයි ආත්මය කියලා. එයා පිච්චි පිච්චි ඉන්න සතෙක්. ඒ සතා කැමති නෑ මැරෙන්න. හැබැයි එයා පිච්චිලා මැරෙනවා. ආයෙ එතනම උපදිනවා. මොකද ඒ සතාට දැනෙන්නේ සංඥා විතරයි. පණුව දන්නේ පණුව ගැන විතරයි. ඒ නිසායි පණුව වෙලා උපදින්නේ. බල්ලා දන්නේ ගොඩක් බල්ලෝ ගැන. රණ්ඩු කරන්නේ බල්ලොත් එක්ක. ඒ නිසා එයා බලු සංඥාවෙන් බල්ලෝ වෙලාම නැවත උපදින්නේ. අර එළුවෙක් මැරෙනවා බෙලි කපලා. ආත්ම 500ක් පිළිකෙට කැපෙනවා. ඔකියන්නේ පු탁ජන මනසයි එතනයි වෙනසක් නැහැ ඇත්තටම දැන් අපි එතනට අනේ අපොයි කියවට පණුවා ගැන හිතලා අපි සිතුවිලි වලට ඇත වෙලා විඳවනවා විඳ මේ විඳවන විඳවිල්ල තීහා එහා සමානම දෙයක් තමයි තියෙන අපි මනසින් ඔබට යමක් දන්නේ නැති නිසා සිතුවිලි වලට මිර වෙලා අඬනවා වැළපෙනවා ෂොක් කරනවා සතුට වෙනවා එකට බැලුවම පණුවගේ අපගේ වෙනසක් නැහැ පු탁ජන මනස කියන තැන වෙනසක් නැහැ මොකද අපි සිතුවිලි වලින් එහා දෙයක් දකින්නේ නැති නිසා මේ අපිත් ඒ රාමතීර වෙලාම මේ විඳවනවා දුක් විඳිනවා ඒ ටික වෙනවා පණුවත් ඒ ටිකම තමයි බැලුවා. ඔබතුමිය වක්කඩේ කැඩුවා වගේ සත්‍ය ගලා හරිනවා දෝලේ ගලා හරිනවා. ඔබතුමිය අපි අතර වෙනසක් කොයින්ද? රූපෙන්ද වෙනස්? කොයින්ද වෙනස්? නාමෙන්ද වෙනස්? කොයින්ද වෙනස්? ආරි භූමිය දෙන්නේක් නෑ කිව්ව එකයි. මේ සත්‍ය අවබෝධ කරොත් යමෙක් ඔව් සබදාමයි. ඔබමයි මාත් එකයි. ඒ කියන්නේ මේ හුළඟ මේ සිත අවබෝධ කරොත් සිත තුලඟ වගේ. දෙයක් නැහැ ප්‍රබාධාව. ඒතකොට හුළඟමයි මම කියන්නේ. වැස්සමයි මම කියන්නේ. ගඟමයි මම කියන්නේ. අපිට පේන්නේ පස් කැටයක්ද? අපිට පේන්නේ කොළයක්ද ගහක්ද? ඒ අපිමයි. කෙනෙක් කොහෙන්ද? පුජ්‍යලෙක් කොහෙන්ද? ඒ අපි. ඒක වෙනස් කරලා පෙන්වන්නේ සිතුවිලි වලින් විතරයි නැත්නම් එතන හැමතැනම තමයි. ඉතින් ඇත්තටම ඇත්තටම ඔබතුමියට වැටෙනවද බුද්ධෝත්පාදෝ කියන තැන හැමෝම අහනවා කොහෙද කවුද වැඩ අපි අහනවා ඔබ මේක අවබෝධ කරගන්න. අර බුදුන් වහන්සේ සෝ ධම්මං පස්සේද කිව්වා වගේ. සෝමං පස්සේ කියනවා. අපිත් කියනවා මේ බුද්ධෝත්පාදය. මේ හරි නම දාලා තියෙන්නේ. ඊට පස්සේ අහනවා මේ රූප නාම කොයින්ද? ආර්ය භූමියේ. සිතුවිලි වලින් රහතන් වහන්සේ දැකලා ඒ විදිහට හිතලා ජීවත් වෙනාට නළුව වගේ මේ සැබෑම ආර්යයන් වහන්සේ නමකට කවදාවත් ඒ කළ නැහැ ඉවි කෙනෙක් නැහැ. නාමයේ බොරුවක්. උපේන සාතිකේ නම මකතැයිකේ. ඒක සැබෑ නාමයේ නෙමෙයි. Facebook එකේ සමහරවල්ලාට දාලා තියෙන පින්තූර ඒගොල්ලන්ගේව නෙමෙයි. ඒ බොරුව මායාවක්. ඒ රූපේ ඇත්තක් නෙමෙයි. ඒ නාමයේ ඇත්තක් නෙමෙයි. දැනීමෙන් පළක් තියේද අපි රූපයක් අපි අපි දැන් රූපයක් හදලා දාලා දැන් බලන්න ඔය නළු නිළිය කොච්චර ප්‍රසිද්ධව වැඩක් තියෙනවද මේගොල්ලෝ මැරෙන පස්සේ මුකුත් නැහනේ. කෝ අමරදේව. කෝ ජෝබේ වික්‍රම. මේගොල්ලෝ කෝ ගාමිණී පොස්සේකලා කෝ විජේ කුමාරතුංගල කෝ අපි මේ හීන ලෝකයක් හදාගෙන මේ මොනවද මේවත් එක්කලා ගිහිල්ලා වැඩක් තියේද? අපේ අපි අපිට දැන් ඒගොල්ලන්ටත් එහෙමන අපිට මොනවයි? අපි රූපයක් හැදුවොත් මොකද වෙන්නේ? අපි නිකන් නමක් හදලා මේ තමයි යහවලා කියලා මේ ධර්ම දේශනා හරි දැම්ම කියමු. ඒකේ මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? ඒකේ එහෙම කෙනෙක් බලක් තියේද? එයා හුස්ම ටික ගියාට පස්සේ මොකක්වත් තියේද? මොකද්ද තේරුම ඒකේ? ඒකනේ මේ සැබෑම බුද්ධෝත්පාදේ. ඒ නොමේද බුද්ධෝත්පාදේ. ඒම බුද්ධෝත්පාදයක්. අපි අපි කියලා කියන එකත් බුද්ධෝත්පාදයේ සබාධාමටයි කියන්නේ. වෙන කෙනෙක් කොහෙද මේ එක්කෙනයි කියන්නේ ඔක්කොම. එහෙම කියනවනම් සම්මුතිය තුල. ඊට පස්සේ අහනවා එහෙනම් ඇයි අපි කියන්නේ කියලා. අපි කියන්නේ මේ ඔබමයි මේ සබදාම ඔබට ඔබටම බල කියන්නේ. ඔබ සබදාම බවටපත් වෙනවා. ඒක කිව්වට තේරෙන්නේ නැහැ. මේක අවබෝධ වුණොත් සෝ ධම්මං පස්සති සෝමං පස්සති. ධර්මයේ දකින්න ඔබට මේ දැකගත හැකි කියන එක තමයි අපිට කියන්නේ. සැබෑම ආර්යයන් වහන්සේලා බිහි වෙනවා කියන එකයි. මේ ආර්ය භූමියේ පරිසරයේ සෑදීමයි මේ මිත්‍යා දෘෂ්ටික දශක ගණනක් තිස්සේ මුතු ඇටයක් වගේ මාණික්කයක් වගේ හොය හොය හිටපු ඒ සත්‍ය කියන්න සිද්ධ වෙනවා අපි අවබෝධ කරා කියන්න සිද්ධ වෙනවා කියලා කියන්නේ. නැත්නම් අපි ඒ තරත් බොරුවක් කරනවා වෙනවා. මොකටද කාව රකින්නද? පළත්තියේ. සරගුඩුව නම් පොළොවට පස්සලා යයි කොයි මොහොතක. ඒත් මේ පණිවිඩ ටික YouTube එකේ හරි හෙට උපදින දරුවෙකුට හරි ඔය කෑලි කෑලි කපලා බෑග් වල දාලා ඔය අම්මලා තාත්තලා දරුවෝ අම්මලා මරනවා දරුවෝ මේ අම්මලා දරුවෝ මරනවා මේ මේ තරම් බෞද්ධ සමාජ පිරියෙන්න මේ ධර්මයක් තියෙද්දි පුළුවන් වේවිද? එහෙම නෙමෙයිද? බුදුන් වහන්සේ ඒකයි පවසන්නේ ආනන්දය කල්යාණ මිත්‍රයා මතමයි මේ ශාසනය පවතින්නේ. ශාසනය දිනු වෙනුවෙන් යමක් යමෙක් කරනවා නම් ඔහු මගපරලාභියෙක් විහිසුමයි. මොකද මේ ශාසනය කෙනා කෙනාගේ හිතේ සකස් වෙන්නේ. බුද්ධ ශාසනය කියන්නේ බුද්ධ කියන සත්‍යයේ දකින්න එක තමන්ගේ හිතේ සකස් වෙන එකයි සැබෑම බුද්ධ ශාසනය සකස් වෙන එක. දෙව්දත් බුදුහමදුර ළඟින් හිටියා. තමන්ගේම ඥාතියා, ළඟම ඥාතියා. කො බුද්ධ ශාසනයක් තිබුණා දෙව්දත්ගේ හිතක. දෙව්දත් දැක්කේ කෙනෙක් පුජ්‍යලේ. බුදු මරලා බුදු වෙන්න. දෙව්දත් දැක්කේ නෑ. පිටුවිලි වලින් මිදුණු තැන බුද්ධ කියලා. දෙව්දත් හිටියේ අර අර මහා කතරක ආපු වෛරීය අර ගින්න විතරයි දැක්කේ. ඒ ගින්න පත්තු වෙනවා. පේන්නේ මෙහෙමයි. දැනෙන්නේ මෙහෙමයි. සංඥාව ඒක සකස් වෙලා ඉවරයි. නිරුද්ධ කරගන්න බෑ. ඒක බුදුන් වහන්සේටවත් කරන්න බෑ. ඒකයි කෙනෙක්ව නිවන් දක්කන්න අපිට බෑ. හැබැයි මේ පණිවිඩය දෙන්න පුළුවන්. ආනන්දේ ජේතවනාරාමයට එන පාරක් කියයිද? එන ආකාරයක් කියයිද? වුන් වෙන කොහෙවත් යයි නම් මම කුමක් කරන්න දානන්දේ? මේක සාන්දිටික ධර්මයක්. පච්චුප්පන්න ධර්මයක් Tamanටමයි ආ යුතුවන්නේ. Tamanමයි පාරුව සාදාගත්තොත්. මහණෙනි, හදපු පාරු නෑ මහණෙනි. පාරුව සාදාගෙනයි ආ යුත්තේ. ඔබතුමීම ඔබතුමියගේ සිතේ සත්‍යය එන මේ සත්‍ය විතර පෙන්නන එක විතරයි තියෙන්නේ. එහෙම නේද? ඔබතුමියයි ආයුත්තේ ඔබතුමියගේ ගමන. ඔබතුමිය අතේ තියෙන. ඒක බුදුන් වහන්සේටවත් කරන්න බැරි එකක්. තව කෙනෙක්ව නිවන් දක්කන්න බෑ. හැබැයි පණිවිඩය දෙන්න සත්‍ය පණිවිඩය, කල්යාණ මිත්‍රාගේ යුතුයකම. ඒ මේ මහා කරුණාවක් මේ සතා සිව්පාව පවා මේ නිවනින්මයි සැනසීම ලබන්නේ කිව්ව එකයි. ඉතින් මිනිස්යාට කවර කතාවද? මනුස්ස භාවයක් ලබන්නේ හරිම කලාතුරකින් කියලා. මේ බුදුන් වහන්සේ දෙන උපමා බැලුවම තේරෙනවා කනක් ඇස් දැවා වියසි දුරේ අහස දකින්න වගේ. කවදාවත් වෙන්න පුළුවන්ද කියලා හිතෙනවා. කරත්ත රෝදයක් කැඩෙන්නත් ඕනි ඒක කකට වැටෙන්න ඕනි මූදට යන්න ඕනි අන අමාවක දවසක් වෙන්න ඕනි එක හැක් තියෙන කනකස් බෑවෙක් වෙන්න ඕනි අර විශ්සි දුරෙන් අහස දකින්න ඕනි බුදුන් වහන්සේ මේක නිකන් කියයි කියලා හිතනවාද එහෙම නේද දුර්ලභම් manussත්ත දුර්ලභම් සද්ධාමන් ශ්‍රවණ දුර්ලභම් ශන සත්පත් දුර්ලභම් ප්‍රතිරූප දේශවාසී මේක මේ ලෝකේ කොටි 8 කෝටි 800ක් ජනගහනය හිටියත් කී දෙනාටද හම්බ කී දෙනාද මේක තේරුම් අරගෙන මේ පණිවිඩය තව කෙනෙකුට දෙන්නවත් හිතන්නේ එක්කෙනෙක් 100ක් හිටියොත් එක්කෙනෙකුට දැනේ එයාට පුළුවන් ඒ උනන් තව කී දෙනෙක්ද බොහොම දුර්ලභයි මේ ධර්මය මේ මිදෙන එක පාස්නේ හැබැයි මේක තවත් වඩා දකින්න නැතුව ඒක ඒ කියන්නේ ශුන්‍යතාවය දකින්න නැතුව නිවන් මාර්ගය පටන් ගන්න ඇතුළේ මේක දැකලා වෙන පටන් ගන්න නැත්නම් අපි මම යන්න දන්නේ නැහැනේ කොහෙද යන්නේ කියලා නේ ඒක ඒකයි අපි කිව්වේ දර්ශනා පහතබ්බා කියන දර්ශන සමාපත්තිය ගිලිහුණු මේ සමාජේ කොහොමද ඒක අපි කියේ කාලයේ වැලිතලාවට සැඟව ගිය ඒ පරම සත්‍ය ධර්මයේ අපේලි කරමු කියලා. දැන් වැටෙනවා දසක මේ මේ වහල් සමාජයක් විදිහට මේ බෞද්ධ දීපේ පන්සල් කුඩු කරලා භික්ෂුන් වහන්සේලා ඝාතනය කරලා උපසම්පදාවත් නැතිව නිකන් කහ රෙද්දක් කරට දාගෙන ඉටිපන්දමක් ගාලා නිවන යාඥා කරපු ඒ යුගයක වැලිවිට අසනසර සරණම් කර ආමුදුරු ශ්‍රී කුමාරසිංහ රජුගේ ඒ සමයේ මේ උපසම්පදාව ගෙනාපු ආකාරය බැලුවාම අපිට තේරෙනවා මොකද්ද මේකට වෙලා තියෙන්නේ කියලා අවුරුදු 400ක් අපේ යටත් විජිතයක් විදිහට වහල් මානසිකත්වයක් අදටත් මේ සමාජය තුළ වහල් මානසිකත්වයක් තියෙන පිටරට දේ යගේ කරන්නේ ලොක්කුකම අගේ කරන්නේ මනුස්සකම නෙමෙයි එක්ක දානවත් එක්ක බලවත් ඒක නිසයි සමහර අය ඉගෙන ගන්න ලොකු තැනක් හදාගන්න තැනකට අපි ඇගීමක් දෙනවා මිනිස්සෙකුට ඇගීමක් දෙනවා අඩුයි මේ අපේ මේ ධර්මදීපයට විච්ච විනාශය. ඒ උතුම් manussත්වයේ අගේන සමාජයක් බිහි වේ නම් ඒ මේ මේ බුද්ධ ධර්මයේම බුද්ධ දර්ශනයේම ඉස්මතු විය යුතුමයි. වෙන මගක් නැහැ. බෞද්ධයාට නිවනින් තොර මගක් නැහැ. මෝහණය කරන අනිත් ආගම් වල දෙවියෝ තමයි ලෝකෙම අවලා තියෙන්නේ. ඔබ පුත්‍රයෙක් කිය දෙවියන් ගාවට යනවා කිය. කියලා කියලා මෝහණය කළා එක එක ඒවා කළා හිර කරනවා අර සංඥාවේ. අර හීනේ පේන්න හදනවා. ඊට පස්සේ දෘෂ්ටිය ගැට ගන්නවා. දෘෂ්ටිය හිර කරනවා. ඒ මිත්‍යා දෘෂ්ටික ආගම් වල කරන දේ අර බෞද්ධයාට කරගන්න බෑ. මොකද එක පැත්තක නිවනක් තියෙනවා. ධර්ම දානේ උතුම් කියනවා. සියලු දානයන් අභිභව ධර්ම දානය කියන්නේ කල්යාණ මිත්‍රයයි පණිවිඩය. ඒතකොට ඒකේ කියන්නේ නිවන ගැන. කකුල් දෙකක් දෙපැත්තට තියන්න බෑ. මෝහණය කරන්න බෑ මෝහණය වෙන්නේ කොහොමද එහෙම වුණොත් මේ නිවන සම්පූර්ණයෙන්ම නැති කළා මිත්‍යා දෘෂ්ටික බුදුදාමක් හදාගෙන ඕනි මෝහණය කරා දිව්‍ය ලෝක යන කතාවක් කියලා එතනටම කොටු කරන්න ඕන නිවන නැති කරන්න ඕනි පොට්ටික ඔක්කොමත් නැති කරන්න වෙනවා ඒක වෙන්නේ නෑ වැටෙනවා නේද දැන් වෙලා තියෙන අසරණකම බෞද්ධයා අසරණයි. ඒ අසරණ වූ බෞද්ධයාට වෙන පිළිසරණක් නැහැ. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං. මේ තෙරුවන් සරණ යන්න මේ බෞද්ධ සමාජයට පාර පෙන්වන්න. එහෙම නේද? ඉතින් අපිට ලොකු උපාදානයක් නැහැ කරන්න ඕනි කියලා දෙයක්වත් නැහැ. අපි ඉන්නේ උදකලාව. අපි අපි කාගෙන්වත් රුපියලක්වත් ඉල්ලලත් නැහැ අරගෙනත් නැහැ අපිට දෙන්න පොලිමේ පෙළ ගැසිලා අපිට කතා කරනවා නමුත් අපි ගන්නෙ නෑ මොකද අපිට හොඳයි අර පවනට සැලෙනාසේ අර අර අර අන්ධ වනයේට බුදුන් වහන්සේ වඩිනාසේ උදකලාව කටයුතු කරන්නේ මොකද මේ මිත්‍යා දෘෂ්ටික කාන්තාරයට පැනීමෙන් කුමන ඵලක්ද ඒ ඔබ සතුයි ඒකයි මේක මේ විදිහට දාලා දේශනා විදිහට පරිවර්තනය කළා ඒ අවබෝධයේ විදිහට එලි කළා අපි හුදකලාව කටයුතු කරන්න යුතුයි. අපිට වැඩක් නැහැ ගිනි ගොඩ වලට පයි. බුදුන් වහන්සේ පෑන්නේත් නැහැ. සංඝයා වහන්සේලා මොනවා හරි සිතුවිලි ඇතුළේ ඉර වෙලා කලකොල කරගෙනවා බුදුන් වහන්සේ අන්දවන්නට වැඩිය බුදුන් වහන්සේ රණ්ඩු කරන්න කියලා නැහැ. බුදුන් වහන්සේ ඒ විසඳන්න යන්නේ නැහැ. බුදුන් වහන්සේ කියන්නේ ලොකුම දණ්ඩනේ බ්‍රහ්ම දණ්ඩනේ. බ්‍රහ්ම දණ්ඩනේ කියන්නේ නියඬව ඉන්නේ. කොහොමද ඒ අවවාදේ? කවුද ඒක රකින්නේ? අද එහෙම අය කෝ? අද ඒවා කියන්න ගියොත් හැමෝගේම ඇස්සතු වෙනවා. ඒක නිසා අපි ඒවා නොකිය ඉන්නවා. නමුත් කියන්න නම් බොහෝ දේ ඒ හැමෝටම ඒවා බාරයි. තම තමන්ගේ කටයුතු. අපි අපේ යුතුයකම ඊට කරා. ඔබතුමියත් ඔබතුමියටත් යුතුයකමක් තියෙනවා. ඔබතුමීට මේ අවබෝධය තියෙන කෙනෙකුට විතරයි පණිවිඩය දෙන්න පුළුවන්. මේ පණිවිඩය දෙන්න. වැටහෙනවනේ. එක් කෙනෙකුට හරි පිට වෙන. ඔබතුමියත් ඒ සරණ යන පිට ලබා ගන්න. මුකුත් වෙනස් වෙන්නේ ඔය තියෙන දේවල් ওই විදිහටම ඔබතුමියට දවසෙත් ඉන්නවා. හැබැයි මහා ශාන්ත සෝයක් දැනේ. අර උරග සූත්‍රය වගේ දරුවා තාත්තයි පුතයි කුඹරට යනවා. හේනට යනවා. සර්පේ දෂ්ට කළා පුතා මැරෙනවා. දර ටිකක් දාලා පණිවිඩයක් අරිනවා යන කෙනෙක් ළඟින් යන කෙනෙක් ගින්දරට එක කෑමේකු අරන් එන්න කියලා. බිරිඳට පණිවිඩය ආවා. බිරිඳ එනවා. අරකට ගිනි තියලා දෙන්නත් එක්කලා අඬන්නෙත් නෑ. බොහොම සැනසීමෙන් යනවා. ඊට පස්සේ කියනවා එතනනේ ප්‍රශ්නයක් අහනවා කියලා අර මේ දෙවියෝ කියන හැමතැනම තමන්ගේම සිතබ්බයන්තරේ තියෙන්නේ. අයි මේ අඬන්නේ නැත්තේ කියලා. ධර්මය අවබෝධ වුණාට දරුවෝ නැහැ. එහෙම කතා නැහැ. ඒ අවබෝධයෙන් ඉන්නේ. නැතිව නෙමෙයි ඉන්නවා. නමුත් හිතෙන්නේ නැහැ. හිතෙන් බැඳිලා නැහැ. හිතින් අත්හැරලා. ඒක හිතේ එහෙම තද ආ තණ්හාවක් නැහැ. උපාදානයක් නැහැ. අල්ල ගැනීමක් නැහැ. මහා සාන්ත සෝයක් මේ අත්හැරීම. බාහිරින් අත්හැරීමක් නැහැ මේකේ. වැටෙනවනේ. එහෙමනම් ඒ ඒ ඒ දරුපවුල එහෙනම් දරුවොත් එක්ක හිටියේ කොහොමද? දැන් ඉක්ගුල් සිටුතුමා අනාගාමි. අම්මා තාත්තට කොහොමද සලකන්නේ? වැටෙනවනේ විසාකාව සෝතාපන්නයි. අයි පින්දහම් කරන්නේ නැද්ද? මේල පළඳනා ලොකුම රත්තරන් භාණ්ඩේ කාලේ තිබුණා. ඒක අමතක වෙලා දාලා යනවා. ඒක එහෙමම අත්හැරලා දානවා. අදා එනම් පොලිසිය ගිහලා එන්ට්‍රියක් දායි හාමුදුරුවන්ට විරුද්ධව. ওই තරම් වෙනසක්ද මේක? එහෙමනේ අඟුලිමාල දහස් ගණන් මිනි මරලා. මේ ශරීරය දකින්නේ. ඔව් බුදුන් වහන්සේ බුදුන් වහන්සේ නේද? අද කාලම් හිවිලා යනවා අඩු ආහාර. නමුත් ඒ හිත ඒ ෂනේ ඒ සිත නෙමෙයි ඊගාව ෂනේ. අර විලිරුදාවෙන් අම්මා කෙනෙක් කෑ ගහනකොට අඟුලිමාල දුවගෙන ඇවිල්ලා ජේතවනාරාමේ බුදුන් වහන්සේට දේශනා කරනවා. ස්වාමීනි ප්‍රකාශ කරනවා. මෙහෙම ගැබිනි කාන්තාවක් විලිරුදාවෙන් කෑමර දෙනවා ස්වාමීනි. අපි පිට වෙන්න ඕනේ. අඟුලිමාල ඔබ අදිෂ්ඨානයක් කරන්න ඒ කාන්තාවට ඒ වේදනාව නැති වෙන තමා කිසිදා කිසියෙකු නොමන ඒ සත්‍ය බලයෙන් ඒ වේදනාව ෂේ වෙන්න කියලා සමනය වෙන්න කියලා ඉතින් අඟුලිමාල අහනවා එතකොට ස්වාමිනී මං කොහොමද ඒක කරන්නේ මම දහස් ගාන මිනිහ මරලා තියෙනවා මම කොහොමද අදිෂ්ඨාන කරන්නේ මං කවුරුත් මරලා නැහැ කියලා ඊට පස්සේ බුදුන් වහන්සේ දේශනා කරනවා අඟුලිමාල ඔබ භික්ෂුවක් විදිහට මිනි මරලා තියෙන්නේ නැත්ත ස්වාමීනි අඟුලිමාලට වැටෙනවා බික්කු කියන්නේ ෂණ සම්පත්තියයි මේ ෂණේ සියලු ෂණ ඉවරයි මේ ෂණේ අලුත් ෂණයක් ඒ ඒ ඒ බුදුන් අඟුලිමාල රහත්භාවය ලබන්නේ ඒ කමඨාන තුල ඒ මෙනෙහි කිරීම තුල අද ඒක ගාතාවක් කරගෙන අම්මලාට බබාලා හම්බ වෙනකොට කියනවා එහෙම නේද මේ ෂනේ ඒ ෂනේ මේ ෂනේ අලුත් ෂනේ. ෂනේ සම්පත්තිය කියන්නේ ඒකයි. මෙනෙහි කරන්න නිතරම ඒක. නේද? සියලු සියලුම දේ ශ්‍රමණය වෙනවා. මරබියක් එන්නේ නැහැ. මැරෙන කෙනෙක් ඉන්න ඕනි. මරණය කියන්නේ සිතුවිල්ල. මේ දකින කෙනාට කිසිදා මරබියක් එන්නේ හේතු නැහැ. මරණය කියන්නේ සිතුවිල්ලක් විතරයි. ඒ සම්මුතිය තුල මරණය නැහැ. එක්ෂණික සිතක උදේවැය දකින්නාට සම්මුතිය තුල මරණය හමුනෝ වේ කිව්වේ ඒකයි. ඔබතුමීට කවදා හරි දැන් මරබියක් තේවිද? යන්තම් හරි තේවි. තාම මේ තාම වැඩුන්නේ නැහැ ඇඟ ඇතුලේ මෝරා එන්න ඕනේ මේ දාම. ඒ ධම්මටි ඥානෙ වැඩෙන එකයි බොජ්ජංග ධර්ම වැඩෙනවා කියන්නේ. ඒ ධම්මවිජේ සම්බොජ්ජංගේ වැඩෙන්න ඕනේ. මේ සති සම්බොජ්ජංගේ මේක පටිසෝතේම තමන්ගේ සත්‍ය බවට පත් වෙනවා. ඒක ඒකාන්තයි. ඔස්සක පරිණාම වෙනවා මේ ධර්ම ඇසීම තුලින්. ඒක පත්‍ය වෙන්න ඕනේ. ඒකදම නේද කියන අපි අර හත්පසෙන්. ඒක තමයි වෙන්න ඕනේ. ඒක ඔබතුමීට වැටහුණා. බොහොම හොඳයි. ඇත්තටම එතකොට දැන් අර මට මේ කලින් අහනකොටත් හිතුනේ දැන් නිහඬ වෙලාවක සිතිවිල්ලක නිරෝධය දැකනට මේ දැන් අපි ක්‍රියාකාරී වෙලාවක ඇත්තටම දන්නවා කරන වැඩේ ගැන දැනීම දැනීමත් සජීවී බව තියෙනවා ඒක මට වචනෙන් කියන දෙන ක්‍රියාසිතක් වගේ ඒ ස්වභාවයම නේද ඒක දැන් අර අපිට නිහඬ තැනකදී ඒක නිරෝධය කියන එක පැහැදිලි වුණාට ක්‍රියාකාරී තැනකදී ඒක එකමද කියලා මට දැනගන්න අවශ්‍ය නැහැ. ඒ එතනදී ඇත්තටම වැඩේ කරන කරන සජීවීභාවය තියෙනවා. එනට ඒක ගැන මොනවත් අර පිටිවිලි කතන්දර නැති සජීවීභාවය විතරක් ඉතුරුලා තියෙනවා. ඒක නේද? ඇත්ත. ඒ කියන්නේ අපිට දාපු වචන සෙට් එක. දැන් පොළව කියලා දෙයක් නැහැ. කකුල කියලා දෙයක් නැහැ. මේ ඔක්කොම විඥානනේ කියන්නේ. පොළව කියලා අනකොළ පොළවක් මේක වැලි පොළවක් කියන්නේ හිතනේ. අර තදගතිය විතරයි දැන් තදගතියට දීපු නම් ටිකනේ. පොළොව කියලා දෙයක් නැහැ. අපි හිතන එකක්. කකුල කියලා දෙයක් නැහැ. අපි හිතන එකක්. ඒකට ඇවිදිනවා කියලා දෙයක්වත් නැහැ. ඒකත් අපි හිතන එකක්. දැන් ඇවිදින කෙනෙක් නැහැ ක්‍රියාසිතක්. ඇවිදීම තියෙනවා. ක්‍රියා ඇත්තටම මේකේ තියෙන්නේ තමන් මේ ඔක්කොම සංඛාරා. ඒ කියන්නේ හිතන ඒවා තියෙන ගැට ගහලා. නමුත් ක්‍රියාවලිය තියෙනවා. ඒකයි ක්‍රියා මේ ක්‍රියාවලිය මතුවෙන්නේ අවසානයේ ප්‍රබාස්තර සිතක්. ප්‍රභාස්වර සිතේ අර සංකාර නැහැ. අපි ඉපදෙනකොට අර කියන්නේ පුංචි දරුවා ප්‍රභාස්වරයි කියලා. ප්‍රභාස්වරං චිත්තං සංකිතේ අර උපක්ඛලේසේ උපක්ඛලීටා කියන්නේ සංකිට්ඨේන උපක්ඛලේසේ උපක්ඛලීටා කියන්නේ මේ සුබ්බේ ගොඩාක් අය ධර්මයේ හරියට අවබෝධයක් නැති නිසා තමයි ගොඩක් මේව පටලවගෙන ඉන්නේ. නැත්තම් මේ ඉපදෙනකොට ප්‍රභාස්වරයකට ඉපදෙන දරුවා දන්නවද? මේ ඉරිසියාවක් තියනවද වෛරයක් තියනවද මුකුත් දන්නේ නැහැනේ මේ රෝස පාට කහ පාට කියලාවත් දන්නේ නැහැනේ මොන්ඩිසෝරි කියලා දෙනවනේ මේ ඕවල් රෙඩ් බ්ලූ ග්‍රීන් ඔක්කොම දත්ත අර කම්පියුටර් දානවා වගේ ශබ්ද ටිකක් දාන්නේ බලනකොට අර රූප හැඩතල වලට ශබ්ද දදා අර පෙන්නලානේ කියන්නේ අර ඒකනේ බෝඩ් ඇල්ලක් තියෙන උගන්නනකොට අයි රූපයක් පෙන්වන්න එපයි ශබ්දයක් දාලා එකතු කරලා දෙන්න එපයි හ්ම්. ඕකෙන්නේ අපි ওই ශබ්ද ওই විදිහටම දාලානේ ලකුණු ගන්නවා කියන්නේ විභාග වලට හ්ම්. ඉතින් අර බොහෝ මේ විකාරයක් වගේ දැනෙන එක දැක්කේ. අතට අපි කරපු විභාගෙකුත් නැහැ වගේ බලන්න. දත්ත ගොඩක් විතර ගෙන. අපාතා බොරුවක් කරන ඉගෙනගත් ඔක්කොම බොරුවක් කරනවා. වැටේනවා. අතර හාසුස්පාදයක් ඒ හොඳට මේක හොඳට මෙහි කරොත් මහා පුදුමාකාර ඔබතුමිට වැටේ වැටේවි තව ටිකක් කොහොම යනකොට <laughs> ඉගෙනගත්ත දේවල් තියෙදි කියලා හිතේ එතකොට <laughs> රූප වලට ශබ්දකට ගහලා. ඒ ශබ්දයි රූපයි කොහෙද හිතක් කියන්නේ? අපි හිතර කිසිම දෙයක් නැහැ. ඒකයි දෙයක් නැති බව දැකීම ධම්මතාවය කියන්නේ ධර්මයේ කියන්නේ. පටිච්ච සමුප්පාද ධම්මේසු ධම්මං කියලා ධම්පස්වල ළමයි ওই පිරිවන්නල ඔය ඔය විභාග කරන හැමෝම පොත්වල ලියනවා. නමුත් ඒක දන්නේ නැහැ ප්‍රායෝගිකව මොකද්ද කියලා. පටිච්ච සමුප්පාද ධම්මේසු ධම්මං ඉදප්පච්චතාවේ ධර්මයේ කියලා කියනවා මේ දෙයක් නැති බවයි කියන්නේ කියලා තේරෙන්නේ නැහැ. අර කියනවා මේ ඇති කල්ලි මේ මේ නැති කල්ලි මේ නෝ මේ ඉපදුණු කල්ලි මේ මේ නුදුණු කල්ලි මේ නිරුද්ධ ඒක. ඒක දෙයක් නෑ නේ නං කියලා නිකන්වත් මෙනේ කරනකොට තේරෙන්නේ නෑ. මේ සමීකරණයක් තියෙන්නේ සමීකරණේ දෙයක් නැති බවයි තියෙන්නේ ගැලපුවාම. ඒතර අපි මේ කතා කරන කිසිම දෙයක් නෑනේ. ඒක ගලපගන්න බෑ. නමුත් පටිච්චසමුප්පාද ධර්මයේ මෙනෙහි කිරීමයි විදර්ශනාව කියන්නේ. බුදුන් වහන්සේ පස්වක තවස තුළ සිද්ධාර්ථ තාපසතුමා ඒ සමතේ තුල හිටියා ධ්‍යාන පාවී පාවී හිටියා වැඩක් නැහැ. මූලික කෘත්‍යයන් කරන්න නැගිටිනකොටම පරයන්කෙන් අර දුක තියෙනවා. කෙනා ඉන්නවා. ඉතින් බැලුවා පස්වක තවසගාව රූප ධානවල හිටියත් පළක් නැහැ. දුක නැති වෙන්නේ නැහැ. අරූප ධානවල ඊට පස්සේ ආලාරකාම උද්දකරාම පුත්‍රගාව ඊට වැඩි දියුණුවට හිටියා පාවි පාවි. පාවි පාවි හිටියට පළක් නැහැ. ඒකෙන් නැගිටිනකොටම කෙනා ඉන්නෝ දුක තියෙනවා. මේ දුකෙන් මිදෙන මගක් නෙමෙයි කියලා තමන්ගේම ගුරුවරු බුදුන් වහන්සේ අත්හරින්නේ. ගුරුවරු අර වෙන දෙයක් නැහැ වෙන ගුරු කෙනෙක් නැහැ. ඒකයි ධම්මේම ගුරුවරයා කරගන්නවා කියන්නේ. ඒ කියන්නේ දුකෙන් මෙදෙන්නේ සිත තියෙනකන් දුක තියෙනවා. සිත හැදෙන හැටි දකින්න ඕනි බව බුදුන් වහන්සේට වැටහෙනවා. සිත හැදෙන හැටි අවබෝධ කළායි දුකෙන් මිදෙන්නේ. වැටහෙනවනේ බුදුන් වහන්සේ පටිච්ච සමුපාදය අනුලෝම ප්‍රතිලෝම මෙනෙහි කරා කියන්නේ ඒකයි. ඒක හරි පුදුම ගහලත් ඒ තනියෙන් ඒක අඳුර ගන්නවා කියන්නේ කියන්නේ පිටිවිලි වලට මම වෙලා ඔගේ කරගෙන ගමනකදී පිටිවිලි ඔබට මානයක් විවර කරනවා කියන එක හරි අදුමදාගතයි. ඒකම ඒකයි. ඇත්තමයි. මේක මහා මායාව. අපි අර ඇත්තටම අපි අර දාන શબ્ද වලට වෙනින් શબ્ද දාන්න බැරිද? එතකොට මොකද වෙන්නේ? දැන් අපි කියනවනේ. දැන් අපි සංඥා ටිකක් දාගන්න. 1 2 3 4 5 9 නේ? ඉලක්කම් 9ට අපිට රූප 9ක් තියෙනවනේ. ඒ තව රූපයක් දාන්න බැරි 10 කියලා. දැන් එකේ කියන රූපේ වෙනස්නේ. දෙක රූපේ වෙනස්නේ. දැන් අපේ අක්ෂර මුලට ගියාම ඕම නෙමෙයිනේ වෙනස්නේ. මේ දැන් තියෙන වෙනින්ම ඒවනේ ඒවා වෙනස් වෙලානේ. ඒතකොට එකට දානවා අපි එක රූපයක්, දෙකට දානවා තව රූපයක්, තුනට දානවා තව රූපයක්. නේ? පහට දානවා තව රූපයක්. ඔය රූපනේ. ඔය රූපනේ. ඊට පස්සේ හයට දානවා තව රූපයක්. ඔය වගේ නවයටත් දා රූපයක් දාලානේ තියෙන්නේ. අයි එතනින් නැවත අපි කියනවා 10ටත් රූපයක් දාමු. අපි කියනවා 11ටත් රූපයක් දාමු. අපි කියනවා ඔය වගේ දිගටම රූප දාමු. මොකද වෙන්නේ? ඇයි වර්ධීද? නෑ. ඇයි රූපයක් නෙවුණු වෙන්නේ. ශබ්දෙට. එදා එහෙම දාගෙන ගියා නම් අද ඒක තමයි භාෂාව. ඉලක්කම් වලින් යන කතාව ඒක තමයි එහෙනම්. මේක මේක මහා බුද්ධමාගම මේ ආબોධය ඇති වුණොත් කෙනෙකුට ඒ කෙනා ඇත්තටම ඒ කෙනාට පුළුවන් සේරම මේ ඔක්කොම ගලපලා පෙන්නන්න. මේ මේ අපි අපි හිතන ඔක්කොම මායාව පෙන්වන්න පුළුවන්. පේනවනේ මේ ඉලක්කම් මායාවක් පේනවා කියලා එතකොට. ඇයි 10ට 1.0යි කියන්නේ. 10ට රූපයක් නෙවෙයි. ඕ රූප ඕන තරම් දිගටම දාගෙන හැදෙන්නේ. හැකිනේ. ඇයි ඉතින් ඕන ඉලක්කමක් රූපයෙන් දෙන්නේ. එතකොට ඔය ගොඩක් ඉල ඕ 1.0 ගොඩාක් ලියන්න ඕනේ නැහනේ. හරිම ලේසි නේද ක්‍රමයක් තියෙනවා නේද එතකොට බලනවා. නේද? අර ඉරි කෑලි දාලා මුලින්ම අර රෝමාක්ෂර කියලා කියනවනේ එකේ දෙකට ඉරි කෑලි දෙකයි. තුනට ඉරි කෑලි තුනයි. ඉතින් ඒ ක්‍රමෙත් එහෙනම් ඒ ක්‍රමෙත් එකයි. අපි මේ හිතාගත්ත બ્લોක් එකක් ඇතුලේ ඉන්නවා. රාමුවක් ඇතුලේ ඉන වෙලා ඉන්නවා. සංඥා ගොඩක් ඇතුලේ. ඒකට ලෝකේ කියලා දකිනවා ඒක ලෝකේ කියලා ඔව් ලෝකේ කියලා අපි හිතාගත්ත ලෝකෙක අපි හිර කියලා අපි ඒක ඇතුලේ සැප දුක් විඳිනවා. එතනම බාහිරෙත් නෑ අභ්‍යන්තරෙත් නෑ. සංඥා ටිකක් විතරයි. ඒකයි සංඥාමය විඥානය කියන්නේ. පුදුමාකාර මායාවක් මේ. ඔබතුමිය මේ මේ මේකේ ප්‍රායෝගික පැත්ත දකිනවා නම් අර දැන් තිබා කියන්නේ සිතුවිල්ලක්. නමුත් වතුර බොන්නේ හිතට වතුර බොන්න බෑ. එතකොට බඩගිනි කියන්නේ සිතුවිල්ලක්. හිතට බත් කන්න බෑ. ඔහොම හැම එකම බලන්න. ප්‍රතිපදාව තුළ හැමතැනම ධර්මයේ දකින්න. එතකොට මේ හිත එළියට ඇවිල්ලා නැති බව බාහිර මිදෙනවා කියන්නේ දැන් අපි මේ අපි දැන් දැන් අපි දැන් මේ තිබායි කියලා හිතනකන් හිත හිතර බෑනේ වතුර බොන්න මේ හැම එකම ක්‍රියාසිතක් වෙනවා කියලා පෙන්නන දැන් බඩගිනි කියන්නේ සිතුවිල්ලක්නේ දැන් දැන් අතරම අතුලෙන් එනකොට 10ක් එනකොට ඔය ආමාශය ආහාර නැති වෙනකොට ඇසිඩ් එක යනකොට පිච්චෙන ස්වභාවයක් එනවානේ දැවෙනවානේ. ඒ දැවීමට පුංචි කාලේ දීපු නමනේ බඩගිනි කියන්නේ. දැන් ඕක දැන් ඇමරිකාව කියන්නේ හංග්‍රි කියලානේ. දැන් එතකොට ඒක වගේම චීනේ තව શબ્දයක් දානවා ඇතිනේ අපි දන්නේ නැහනේ. ලෝකෙන් හතරෙන් එකක ජනගහනයක් ඉන්නවනේ චීනේ. ඒ තරම් ප්‍රමාණයක් දාන සංඥා අපි දන්නේ එතකොට මේක වැටහෙනවනේ. දැන් බඩගිනි කියන එකත් අපි දාගත්ත සංඥාවක් නේ. ඒ කියන්නේ શબ્දයක් නේ. බඩගිනි කියලා එකක් නැහනේ. දැන් තිබහයි කියන එකත් අපි අර පිච්චෙන එකට අර වතුර වේලිල උගුරකට වෙයිලා යනකොට ඒක එනකොට අපිට පොඩි කාලේ දුන්නානේ શબ્දය තිබහයි කියලා. නමුත් ඒක ඇමරිකාවේ පැත්තේ දීපු શબ્දේ thirsty නේ. දැන් අද ඉන්දියාව පැත්තට ගියොත් ඒකෙත් ඉන්නවානේ කෝටි 220 ගානක් ජනගහනේ. ඒ දානි ඉන්දු එක එක දමිල එක එක શબ્දනේ. ඒ શબ્දවල කොහෙද ඒව කොහෙද හිතක්? මේක භෞතික පැත්තකින් පේනවා. ඒ කියන්නේ අනාත්ම ධර්මයක්. මේක ධනිකරම බැලුවාම හොඳට තේරෙනවා අපි කතා කරන එක වචනයක්වත් ඇත්ත නෙමෙයි කියලා. ඔක්කොම හදාගන්න. කියන්නේ දැකීමක් ඒ කියන්නේ දුක දෙයක් නෙවෙයි දුක කෙනෙක් නෑ දැක්මක් විතරයි කියන්නේ ඒකයි. පමණයි. දිත්තේ දිත්ත. අතරම බාහ්‍ය බුදුන් වහන්සේ අතරම පින්ඩපාත වඩින වෙලාවේ බාහ්‍ය කැවිටිලි කරනවා තුන්පත් ඒක සූත්‍රය තුල තියෙන තුන් පාරක් ආයිත තුන්වෙනි වතාවත් කියලා ඊට පස්සේ බුදුන් වහන්සේ අර බුදු කෙනෙක්ට ඒ තුන්වෙනි වතාවත් කිව්වොත් ඒක කියනවා කියනවා ඒක සාමාන්‍යයෙන් 84000 සූත්‍ර පිටකේ සම්පූර්ණයෙන්ම ඒක අපිට දකින්න ලැබෙනවා. ත්‍රිපිටකය තුල සම්පූර්ණයෙන්ම දකින්න ලැබෙනවා බුදුන් වහන්සේ පළවෙනි පාරත් අර එයාගේ යහපත වෙනුවෙන් ඉන්නවා නිහඬ. අර කෙනෙක් එක අහනකොට ඒ කෙනාට මේක වදිනවා කියලා තේරෙනොත් කිව්වොත් ඒක නිසා නිහඬ වෙනවා. දෙවෙනි පාරත් ඉන්නවා. තුන්වෙනි පාරත් ආයි එනවනම් බුදුන් වහන්සේ ඒක එලි කරනවා. ප්‍රකාශ කරනවා. දායක අර බුදුන් වහන්සේ පින්ඩපාතේ වඩන වෙලාවනේ වැඳලා ඇවිටිලි කරනවා. අනේ ස්වාමීනි මට එක එක වචනයක් කියන්න, එක දහම් කාරණයක් කියන්න. ඊට පස්සේ බුදුන් වහන්සේ ඒ අනගවන්නේ කියන්නේ මේක ධර්ම දේශනා කරන වෙලාවක් නෙමෙයි බාහ්‍ය මේක පින්ඩපාතේ වඩින මොහොත බාහ්‍ය කිය. ස්වාමීනි මේ මොහොත නැති වෙයිද දන්නේ නැහැ. ඊගා මොහොතේ ඉඳීද දන්නේ ස්වාමීනි මට එක ධම්මර පදයක් ඇත්තට මේ මොහොතේ සන්නාසේ දිත්තේ දිත්ත මත්තං සුතේ සුත මත්තං මුතේ මුත මත්තං විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං බාය කියලා එතනින් වඩිනවා එතකොට බාහියට පොඩි පණිවිඩෙන් කොයිතරම් ෂොක් එකක් දැනෙන්නේ අද ඔබතුමීට වගේ බාහ්‍ය ඇත්තටම මේක තවත් දිග කතාවක් වෙනවා. ඒක මේක ගොඩාක් පැහැදිලි කරන්න පුළුවන් තරම්. ඕක ওই බාහිරට ගොනාගෙන කතාවක්. එහෙම නැති වෙන්නේ කොහොමද කියන එකක් ගොඩක් පැහැදිලි කරලා තියෙනවා. ඒ කියන්නේ මේ අවබෝධයට පත් වුණාට පස්සේ රකින්න කෙනෙක් නැහැ. අද පාරේ ගියොත් වාහනේ කැප් වෙලා හරි යට වෙනවා තමයි. ඒ කියන්නේ එයා අත්හරිනවා. ඒ අත්හරින දැන් අපි තුම අලියෙක් කෙනා කියලා රහතන් වහන්සේ දුවන්නේ. එයාට සිව්පසේ දෙන්න ඕනේ මෙන්න මේ මෙයා මාර්ය භූමියේ ඉන ආර්යයන් වහන්සේලාට සිව්පසේ උපස්ථාන අවශ්‍යයි. ඒකට හේතුව ආර්යයන් වහන්සේලා රැකෙන්නේ නැහැ නැත්තම්. හොයාගෙන කන්නේ නැහැ. ඒ කියන්නේ ඔය හම්බ කරගෙන කන එක සැබෑ ආර්යයන් වහන්සේලාට කළ නොහැකි. එහෙම අදහසක් එන්නේ හිතලා කරනවා කියලා දෙයක්වත් නැහැ. තිබ්බොත් කෑව නැත්තන් නෑ දෙයක් තියෙනවා. ඕනකට වැඩිය සිතුවිලි මව මව දුවන්නේ. සිතුවිලි පස්සේ හඹා යන්නේ. ඉතින් අර සාමාන්‍ය අසනීපයක් තිබ්බා කියලා ඒක සාමාන්‍ය මේෂණේ විතරයිනේ. දැන් මේෂණේ කොහොමද මරණ ශරණත් මේෂණේමනේ. සම්මුති මරණය බැලුවොත් මේ ෂණයමනේ. කොහොමත් එකයිනේ. මොහොත විතරයි. ආයෝකට තව දවසක් එන්න ඕනද? වැටේනවද කියන්නේ? අද මරුණත් එකයි අවුරුදු 10 කින් මරුණත් එක නේද? ඒකේ මොහොත මොහොත මරණ ශරීරික මරණය දකින්නට ඒකයි අපි කියන්නේ. සම්මුතිය තුළ ෂනේ මොනවාද ක්ෂණයක උදේ මොකද්ද ඒ ක්ෂණික සිතක උදේවේ දකින්නාට සම්මුතිය තුළ මරණය හමුන වේ කිව්ව එකයි. ඒක ලොකු ගැඹුරු කතාවක් බලනකොට එක වාක්‍යයක් වුණා. ඒකයි සිව්පස්සේ දෙන්න ඕනේ. වැටහෙනවා දැන් ඇයි සිව්පස්සේ පැනවෙ කියලා. ඒක නැත්තම් මූලික අවශ්‍යතා ටික නැත්තම් මේ ආර්යයන් වහන්සේලායි රැකෙන්නේ නැත්තේ. දැන් මේ සම්මුතිය තුළ ඉන භික්ෂුන් වහන්සේ සිතුවිලි ඇතුළේනේ ඉන්නේ. ඒ ඒ මේ සම්මුති භික්ෂුවනේ මේ නිකන් මේක රෙදි වලින් කියන්න බෑ පාට වලින් කියන්න බෑ. මේක අභ්‍යන්තරයෙන් එනවා බික්කු. මේ දැකලා මිදෙන තර බික්කු සැබෑම බික්කු. සැබෑම ආර්යයන් වහන්සේලා. ඒක රෙදි වලින් හොයන්න බෑ පාට වලින් හොයන්න බෑ. උන්වහන්සේලාට සිවස්ය අවශ්‍යයි. දැන් ඉන්න ව්‍යාපාරත් කරනවා, ජොබ් කරනවා, දැන් ඉන්න ඉගෙනගෙන ගාලා අන්තිමට පු탁ජනින්ට වැඩිය හම්බ කරනවානේ. හ්ම්. දැන් පු탁ජනින්ට කන්න දෙතයි ඒකනේ දැන් තියෙන විදියට. හ්ම්. දැන් ඒකනේ කරන්නේ කොහමද? දැන් ආසලා හම්බ කරලා පු탁ජනින්ට කන්න දෙනවානේ අනිත් පැත්ත ගාලානේ ආසනේ. හ්ම්. දැන් දුප්පත්තට කන්න දෙන්නේ වික්ෂණාංශලානේ. ඒ කියන්නේ දැන් පු탁ජනින්ට කන්න බොන්න දෙන්නේ වික්ෂණාංශලා හම්බ කරලා. හ්ම්. දැන් කොහොමද කරකිලා තියෙන්නේ? දැන් අපි දැන් අපිට පුදුමක් හිතෙනවා මේ ශාසනය කොහෙද කියන්නේ. හොයාගන්නත් බැරි තැනකට යනවා. ඒ මදර ප්‍රසිද්ධ මාධ්‍ය ආයතන ප්‍රසිද්ධ වික්ෂුණාස සද්ධර්ම ප්‍රතිරූපක වෙලා. උමුද ආර්ථිකයට ගැට ගන්නවා දිවිලෝ කියන්න කියන්නේ ප්‍රසිද්ධියේ ප්‍රසිද්ධ මාධ්‍යවල ප්‍රසිද්ධ වික්ෂුණාස. ප්‍රසිද්ධියේ හමායන එක මාධ්‍ය ස්වභාවය. ඉල්ලුමට සැපෙමු දිහ මාධ්‍ය සභාව ඒක වරදක් දකින්නේ නැහැ. නමුත් වික්ෂුවත් අද පෘථග්ජන භූමිය තුල එතනටම වැටිලා. ඉල්ලුමට සැපෙමු දෙනවා. ඔබට ඕනේ දිව්‍ය අනිත් හැම ආගමකම වට කරගෙන දෙනවනේ දෙයක් දිව්‍ය ලෝකෙට යන. ඒකම ඉතින් දෙනවා ඉල්ලුමට සැපෙමු. හරි ලාභයි. හරි ලේසි. අද බුදුන් වහන්සේ දේශනා කරන ආනි සූත්‍රය අනාගත බය සූත්‍රවල මේ ශුන්්‍යත පටිසංයුත දේශන අනාගතයේ භික්ෂුන් වහන්සේලා දේශනා කරන්නේ නැහැ මහණෙනි. ඌට මේ ගැන අවබෝධයක් නැහැ මහණෙනි. ඌට මේ ගැන කන් දෙන්නේ නැහැ මහණෙනි. අන්නේ මේ ශාසනයේ විනාශය කියනවා. මකඩ යකඩේ මලකඩ යකඩේ නැසෙන්නේ යකඩේ තුලින්ම මලකඩ කාලා අන්නේ වගේ මේ ශාසනේ ශාසනේ තුලින්මයි විනාශ වෙන්නේ. භික්ෂුන් වහන්සේලා ධර්මයේ විදියට අධර්මයේ දේශනා කරනවා කියන්නේ ශුන්්‍යතා පටිසංයුත්ත දේශනා දේශනා නොකිරීමයි අධර්මයේ වන්නේ. ඒකයි සද්ධර්ම ප්‍රතිරූපක කියන්නේ. ඒ ශුන්්‍යත ධර්මය අවබෝධ කරන්නේ නැතිකම ඒක අමාරුයි. ඒක අමාරු නෑ අවබෝධ වුණා. දැන් මේ පහ දැන් ඔබතුමියට ලොකු ගැඹුරක් මුකුත් නැතුව බොහොම සරලව පුදුම විදිහට මේක අහන්න ලැබුණා. ඒ පණිවිඩය එහෙම ලැබෙන එකත් මහා ඔබතුමියගේම භාග්යයක්. මේ ශරීර කූඩුව අතරම කොරෝනා වැළඳිලා මේ හුස්ම ඇද ඇද හිටියේ. ඒ ෂනේ මේ ෂනේ බල බල හිටියේ. අපි ගොඩාක් ඒවැනි අත්දැකීම් තියෙනවා. ශරීරේ පොළොවට පස් වෙන්න ගිහිල්ලා හුස්ම අවසාන හුස්ම කිය කිය අපි එහෙම අපි ගොඩාක් මේක නැති වෙන්න ගිහිල්ලා තාමත් තියෙන ඇයිද කියන එකයි අපිට තියෙන ගැටලුව. අපි කල්පනා කරා ඇයි මේ තාම පවතින. අපි හැමතැනම අත්හැරලා තියෙනවා. කොතන හරි යනවා එතනත් අත්හැරලා තියෙනවා. නමුත් ඒක තාම තියෙනවා. සමහර මේ සබා දහමේ මේ පණිවිඩේ මේ යුතුයකම ඉටු කරනකම් මේ සර කුඩ සමාට රැකිනවා ඇති. සැප්තැම්බරෙන්න මෙච්චර හේතු තියෙද්දි නාරීන් එක පොතේ වෙන භෞතික මාන්නයක් ඇති අපිට ඒ සංඥාවක් එහෙම දැනෙනවා මේ මේ එලි කරන්න යන්නම තමයි කියන එකත් ඒ නිසාම දැනෙනවා. ඒ යුතුයකම ඉටි කිරීමෙන් අපේ කටයුතු අවසන් වෙනවා. ඊට පස්සේ මේ සර කුඩ කොහොම පොළොට පස්සේ. ඒක අපිට අපේ තියෙන ඒ ධර්ම අවබෝධය තුළින්ම දැනෙන ස්වභාවයක් ඇතුළෙම දැනලා තියෙනවා. ඒ නිසා මේ කොයි මොහොතේ කරත් එකයි. අන්තිම මොහොතේ අපි හිතුවේ ඒ ෂනේ එතනින් ඉවරයි කියලා. මේ කොරෝනා එක දිනක් හුස්ම හරිය අමාරු හුස්ම වැටුනේ. දැන් හිතුවා මේ මොහොතේ අපි එතකන් කිසි මේ මම අපි හැම ලොකුවට එහෙම අමාරලා තිබුණේ නැහැ මේ ධර්මේ. හෙලි කරේ නැහැ අපිට. තිබුණු මේ මහා ඒ අතුලාන්තේ අපි ඒ ප්‍රත්‍යක්ෂතාවයේ අපි විසීම මේ මේ මේ මේ සමාජයට ගැටෙන හින්දාම එහෙම ඉලි කරේ නැහැ. නමුත් මේ මේ අවසාන මොහොතේ අපිට දැනුනේ අපි යන්න හිට මොහොත මේ TV මේ අපි මෙහෙම මෙහෙම මෙහෙම අපි මේ හුස්ම ද ශරීර පොළොවට පස්සේ මේ ඇති ඵලයක් කියමු. කිසිවෙකුට කොහොමත් එකයි කොහොමත් පොළොවට පස්සේ. යන්තම් හරි හුස්ම ගන්නොත් මේ සම්පූර්ණයම අමාරනවා කියලා හිතුවා. ඊට පස්සේ සේරම YouTube එකේ දාගෙන දාගෙන ඊට පස්සේ ඔය පැය 14 දේශනේ එක දිනක හවස 6 6 විතර හවස ඊගාව දවසේ එලිත් වෙලා ආයි උදේ 10 විතර වෙනකන් ඒ දේශන යනවා. පැය 14ක් එක දිගට අඛණ්ඩ දේශනයක්. අවංකවම අපි අතින් කෙරලා තියෙනවා. ඒක මේ හුස්ම යයි කියලා හිතන නිසා. තවත් කොයි මොහොතක හෝ ඒද පොළොවට පස් වෙන කාලේ වැමෑරිය යුතුයි කියලා හිතන නිසායි එවැනි කටයුත්තකට වීරයක් ගත්තා. අපිට කාලය ගැන ගැටලුවක් තිබුණා අපිට තිබුණේ ධර්මයේ අවදි පමණයි. ඒ ඇතුළේ තියෙන සියල්ලම එළියට දැමීම පමණයි. ඒක නිසා රාය එළිය වෙනකන් ගොඩක් කලාවට ඒ ඒ දින ගණනක් ඒ විදිහට කටයුතු කරලා තියෙනවා. ඉතින් දැන් YouTube එකේ විශාල ප්‍රමාණයක් තියෙනවා. දැන් ඉතින් මේ අපිව හම්බුණත් අපි කරන්නේ කතා කරන එකනේ මේ විදිහට ප්‍රකාශයක්නේ කරන්නේ. දැන් මේ ප්‍රකාශ කොහොම උතන තියෙනවා. ඔතනින් ගන්න ඉතින් කෙනා කෙනාගේ වාග්යයට තමයි ලැබෙන්නේ. මොකද මම මෙච්චර දිරේ කියන එක දේශනාවක්වත් මට ඇහිලා නැහැ. කියන්නේ දැන් මේ කතාව මීට සමවම කිව්වට මේ දැන් ඇත්තටම මිනිස්යාට මේක මෙතන ස්පර්ශ කළ යුතු තැන කියන එක දෙන්නන්න නැතුව අපි කොච්චර කිව්වත් ඒක වචනෙන් කියන්න බෑ කතා ටික කියනවා කිව්වට ඒක මේකයි කියලා අර කියන වගේ ඇඩ්‍රස් එක පෙන්වන්න නැතුව අපි ඒක අත්දැකලා මේ මේක අඳුරගන්න ඇති වෙනුවම කියන්න ඇත්තටම දන්නේ නේද මිනිස්සේ මම ඇහිච්ච එක ප්‍රදේශනා කියන්නේ කෙලින්ම නිර්වාණය මේකයි කියන එක පැහැදිලි කරපු එකම ප්‍රදේශනා මේ දෙකෙන් ඇත්තටම ඒක තමයි ඒක වෙන කොහෙම පැහැදිලි නැහැ මේ ඒකත් අහම් අහම්බයක් ඇත්තටම මම මේක සර්ච් කරලා දුන්නේ මේ නිකන් මේ වගේ යනකොට මම වෙන එකක් සින්දුවක් ප්ලේ කරනකොට මේක මට හිතා ගන්න දෙයක් මාර මේ පුදුම ආශ්චර්යයක් සින්දුවක් ප්ලේ කරේ සින්දුව ප්ලේ කරනකොට මේක තමයි ප්ලේ වුනේ. ඒක සින්දුවක් විදිහට අපේ කරන අර හොඳ දේවල් කරනවා කියන්නේ මේ මේ මෙතන තියෙන සුගති පරායන වෙන්නේ රාග දේශ මොහ තුනී වෙන තැන. ඒකයි තුන්සිත පහදවා පින්දාම් කරන්නේ. අර අනිත්‍යාගම් වල පින්දාම් කරනවා අනිත්‍යාගලත් පින්දාම් කරනවානේ. ඒක බුදුන් වහන්සේ පුබ්බේ අනුසතේ ධම්මේසු කියලා පෙරණැසු විරුදාමක් කියලා අනිත්‍යාගම් වල කරනවා කියන විදියක් නැහැනේ. එහෙනම් ඉදබික්ක වේ